හොඳයි එහෙනම් අද දවසේ මම හිතනවා ගොඩාක් ප්‍රයෝජනවත් වෙන කාරණා අපි කතා කළා. ඉතින් අද අපි ගොඩාක් සතුටු වෙනවා අපේ ස්වාමීන් වහන්සේලාත් කිහිප නමක්ම සම්බන්ධ වෙලා අපිට වෙනදටත් වඩා සාකච්ඡාව වඩා පුළුල් විදිහට කරගන්නට පුළුවන් වුණා. වෙනදා ඉතින් ප්‍රධාන වශයෙන් අනිත් අය ප්‍රශ්න අහනකොට අපි කරුණු පැහැදිලි කරනවා. අද ස්වාමීන් වහන්සේලාත් සම්බන්ධ වෙච්ච නිසා උන්වහන්සේලාත් තව තවත් ධර්ම කාරණා මතු කළා. ඉතින් විශේෂයෙන්ම අපි මෙතනදී කෘතවේදීව සිහිපත් කරනවා අපේ අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තමයි මුලින්ම අපට මේ සම්බන්ධව කතා කරලා මෙහිම ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරමුද මේ වගේ තරුණ දරුවෝ පිරිසක් ඒ සම්බන්ධව ගොඩක් උනන්දුවෙන් ඉන්නවා කියලා සිහිපත් කළේ. ඉතින් උන්වහන්සේගේ ආරාධනාව පරිදි විශේෂයෙන් අපි මේ සාකච්ඡාව ආරම්භ කළේ. ඉතින් එතනදී අපේ ත්‍යාගී දුව, කසුම් පුතා, ඒ වගේම බුද්ධික මහත්මයා ආදී මේ ගොඩක් තරුණ දරුවෝ එකතු වෙලා ඒකෙදි ලොකු කැපකිරීමක් කරනවා මේ සාකච්ඡාව දිගට පවත්වාගෙන යන්නට අපි මේ සාකච්ඡාව කළාට ඒ දරුවන්ගේ පූර්ණ කැපවීම සහයෝගය එක තමයි මේ කටයුතු කරගෙන යන්නේ ඒ වගේම වෙනුෂ්ක පුතා ඊළඟට අපේ අරුණ මනතුංග මහත්මයා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා එතුමාත් ලොකු වැඩ කොටසක් කරනවා ඉක්මනින්ම මේ සාකච්ඡාව අඩුපාඩු සකස් කරලා කියන්නේ පැහැදිලි තැන් වෙනස් කරලා ඒවා කපලා අයින් කරලා වඩා පැහැදිලිව ඒ අහන අයට ප්‍රශ්න උත්තර වශයෙන් වෙන වෙනම අහන්න සලස්සලා මේ විදිහට ධර්ම යාත්‍රා සමූහයට ඒවා දවසක් දෙකක් ඇතුළත බොහොම ඉක්මනින් මුදා හැරලා හැම දිනාටම නැවත නැවත අහන්න සලස්වනවා. ඉතින් මේ විදිහට නොඑක ආකාරයෙන් ඊළඟට මෙහි අන්තර්ජාල පහසුකම් සකස් කරන්නට තව තරුණ පිරිස උදව් කරනවා. එතකොට ඒ ටෙලිකොම් එකේ වැඩ කරන තරුණ දරුවෙක් අපිට මේ සඳහා අවශ්‍ය ඩේටා වල අඩුපාඩුකම් සිද්ධ වෙනවා නම් ඒ දරුවා අපේ සමිල සෝමසිරි ඒ පුතන් වන් නිතර සොයලා බලලා ඒවා අවශ්‍ය දේවල් කරනවා. එතකොට සෝම් තාක්ෂණයේ පැත්තෙන් ඒ ගෙවන්න තියෙන ගෙවීම් ගෙවලා ඒව මාසිකව අවශ්‍ය පහසුකම් සකස් කරලා දීලා ඒවට තව පිරිස් සම්බන්ධ වෙනවා. ඉතින් මේ විදිහට මේ ධර්ම සාකච්ඡාව හොඳින් පවත්වාගෙන යන්නට ඊළඟට අපේ ඒ ඒ අවස්ථාවේ මාතෘකාවක් නිම වුණාම තව ඊළඟට අපි මොන මාතෘකාවකටද යන්නේ කියලා කතා කරනකොට අපේ අනුරුද්ධ හාමුදුරුවෝ සහ ඒ තරුණ පිරිස සාකච්ඡා කරලා අපිත් එක්ක කතා කරලා අලුත් අලුත් මාතෘකා යොදාගන්න. ඉතින් මෙහෙම බැලුවහම මේ සාකච්ඡාව මේ මට්ටමින් හොඳින් කරගෙන යන්න ගොඩාක් දෙනෙකුගේ සහයෝගය අපිට නිරන්තරයෙන් ලැබෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාත් ඒ තරුණ දරුවෝත් ඒ වගේ මුදා උපකාර කරන ඒ සෑම දෙනාම අපි කෘතවේදීව සිහිපත් කරමින් ඒ සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරමින් අද දවසේ සම්බන්ධ වුණු ස්වාමින් වහන්සේලා ඇතුළු හැම දෙනාටම අපි පුණ්‍ය අනුමෝදනා කරනවා මේ සිදු කරගත් සියලු කුසල් ප්‍රඥාව අවදි කරගෙන සති සම්පජඤ්ඤේ වඩා දියුණු කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට හැම දිනාටම මේ කුසල් හේතු වේවා කියලා වෙනවා. ඒතකොට ලබන සතියේ කියන්නේ සැප්තැම්බර් 16 වෙනිදා ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙන්නේ නැහැ. ඊළඟ සතියේ ධර්ම සාකච්ඡාව පැවැත්වෙනවා. හැම දිනාටම ඒ කාරණයක් මෙතනදී සිහිපත් කරනවා. හැම දිනාටම පෙරවස් සාදු සාදු සමින්නාංශ අපි සතුටින් අනුමෝදන් වෙනවා. සමින්නාංශයටත් මේ ධර්ම දානමය කටයුතු සුවසේම සිද්ධ කරගෙන ශාසන චිරස්ථිතිය පිණිස බොහෝ කාලයක් කටයුතු කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපිත් අනුමෝදන් කරනවා සමිනාස්.